ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන තුඩුවගේ අනුර පෙරේරා මහත්මාටත් ඒ වගේම ඒඩී සෝමපාල පියාණන්ට වාද්දුවගේ නිමල් ආනන්ද ඥාති සහෝදරයා ඇතුළු පරම්පරාවේ මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතිවයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම ජූනි මාස 24 වන දින ජන්මදිනය යෙදුණු විශ්‍රාමික ඒ පියවති විජේතුංග මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම ජූලි මාසයේ විවාහ දිවියට ඇතුළත් වී උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙන රුමලී පෙරේරා දියණියට සහ කවීන් පුතණුවන්ට නිදුක් නිරෝගී සුවයත් යුග ජීවිතය සහ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන ආශිර්වාදයක් ඇතිව දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන. ඒ දායක පින්නතුන් විසින් අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට ආරාධනා කරන්නට යෙදුනේ සම්මා සමාධියෙන් නිවන් මඟට යොමු වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා පාඨයේ හැටියට සිහිපත් කළේ සංයුත්ත නිකායේ සච්ච සංයුත්තේහි සමාධි සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඨයක්. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාධින් භික්කවේ භාවේත මහණෙනි සමාධිය වඩන්න සමාහිතෝ භික්කවේ භික්ඛු යතා භූතං පජානාති මහණෙනි මනවින් සමාහිත වූ සිතක් ඇති භික්ෂුව සමාහිත වූ සිතක් කියන්නේ සංසුන් වූ සිතක් සමාධියෙන් එකඟ වූ සිතක් ඇති භික්ෂුව යතා භූතං පජානාති නිවැරදිව සතු පරිදි යථා ස්වභාවයෙන් දේවල් දකිනවා ඊළඟට බුදුරජාණන් වහන්සේම නැවත පැනයක් විමසනවා කිංච භික්කවේ යථා භූතං පජානාති මහණෙනි ඒ සමාධිමත් සිතක් ඇති එකඟ වූ සිතක් ඇති භික්ෂුව විසින් කුමක්ද යථා ස්වභාවයෙන් දැකගන්නේ දැනගන්නේ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති එතකොට මොනවද සිත එකඟ කරගත්තු සමාධිමත් සිතක් ඇති භික්ෂුව විසින් එහෙම නැත්නම් එබඳු පුද්ගලයා විසින් මොනවද નિවරදිව දැකගන්නේ මොනවද යථා ස්වභාවයෙන් දැකගන්නේ මේ දුකයි කියලා નિවරදිව දැකගන්න. નિවරදිව දැනගන්න. පජානාති කියලා කියන්නේ ජානාති කියන්නේ දැනගන්නවා. පජානාති කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් හාත්පසින් નિවරදිව යමක් වටහා ගන්නවා අවබෝධ කරගන්න. ඒක තමයි පජානාති කියලා කියන්නේ. එතකොට ඉදං දුක්ඛන්ති යතා භූතං පජානාති. මේ දුකයි කියලා හරියටම විදර්ශනා ප්‍රඥාවෙන් දැක ගන්නවා කවුරුන් විසින්ද? ඒකාග්‍රතාවයේ ඇති සමාහිත වූ සිතක් ඇති තැනැත්තා විසින්. අයං දුක්ඛ සමුදයෝති යතා භූතං පජානාති. මේ දුකට හේතුවයි කියලා නිවැරදිව ආත්පසින් අවබෝධ කරගන්න. ඊළඟට අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. මේ දුක්ඛ නිරෝධයයි. ඒ කියන්නේ දුකට හේතුව මෙයයි කියලා දැනගන්නවා. ඒ දුකට හේතුව වූ තෘෂ්ණාව දුරු කිරීමෙන් සම්පූර්ණ දුක් දුරු වීමෙන් ලැබෙන නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් කියන බව નિවරදිව යථා ස්වභාවයෙන් දැනගන්නවා අවබෝධ කරගන්න. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති මේ දුක් දුරු කරන්නා වූ මාර්ගයේවත් ආර්ය ශ්‍රාංක මාර්ගයයි කියන බව නිවැරදිව අවබෝධ කරනවා විදර්ශනා ප්‍රඥා. එතකොට මෙන්න මේ විදිහට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය යථා භූතං පජානාති. ඇතිසැටියෙන් නිවැරදිව මනවින් අවබෝධ කරන්නට හැකියාව ලබනවා කවුරුන්ද අර එකඟ වූ සිතක් ඇති සමාහිත සිතක් ඇති ඒ තැනැත්තා විසින් එනිසා මහණෙනි සමාධිය වඩන්න වැඩූ සමාධිය ඇති එකඟ වූ සිතක් ඇති සමාහිත වූ සිතක් ඇති තැනැත්තා නිවැරදිව යථා ස්වභාවයෙන් දේවල් දැක ගන්නවා මොනවද දැකගන්නේ මේ චතුරාර්ය සත්‍ය නිවැරදිව අවබෝධ කරනවා නිවැරදිව දැක ගන්නවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අද ධර්ම දේශනාවෙහි මාතෘකාව උනේ සමාධියෙන් නිවන් මඟට යොමු වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ හෙවත් සමාධිය නිවනට එහෙම නැත්නම් අපි නිවන් දකින්නවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමනේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සංඛ්‍යාත නිර්වාණ අවබෝධය සඳහා මේ සමාධිය ඍජුවම බලපාන බවයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. එතකොට අද ධර්ම දේශනාව තුළින් අපි මේ මාතෘකාව පාදක කොටගෙන පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ සමාධිය කියන්නේ මොකක්ද? ඒ සමාධිය කවර ආකාරයෙන්ද අපි වටහා ගත යුත්තේ එහෙම නැත්නම් ඒ සමාධියෙන් කෙරෙන කාර්යභාරය මොකක්ද? ඒ වගේ මේ සමාධිය දියුණු කරන්නට අපි වැඩි දියුණු කරගත යුතු ගුණාංග මොනවද? ඒ සමාධියට බාධක කරුණු මොනවද? ඒ වගේම ඒ සමාධිය සම්මා සමාධියක් හැටියට කොහොමද විමුක්තියට උපකාර වෙන ආකාරයෙන් වර්ධනය කරන්නේ? එබඳු සමාධියක් කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රය වෙන්නේ කියන මේ කාරණා පැහැදිලි කරමිනුයි අද ධර්මදේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මූලික වශයෙන්ම අපි වටහා ගන්නට ඕන සමාධි කියලා කියන්නේ කොමක්ද? සමාධි කියලා කියන්නේ දියුණු කරන ලද චිත්ත ඒකාග්‍රතාවේ ඒකග්ගතා කියලා කියන්නේ සිතේ යෙදෙන එක්තරා චෛතසික ධර්මයක්. සිතේ යෙදෙන ගුණාංග හඳුන්වනවා චෛතසික කියලා. ඒ අතර දුර්ගුණ පවතිනවා යහගුණ පවතිනවා. ඒ දුර්ගුණ හඳුන්වනවා අකුසල චෛතසික හැටියට. ඒ අකුසල චෛතසික යම් තැනක යෙදෙනවා නම් ඒ සිත කිලිටි කරනවා, අඳුරු කරනවා. එතකොට කුසල චෛතසික යම් තැනක යෙදෙනවා නම් ඒ සිත පිරිසිදු කරන්න සුවපත් කරන්න ඒ චෛතසික උපකාර වෙනවා. දැන් මේ ඒකග්ගතා චෛතසිකය කුසල් සිතෙත් යෙදෙන අකුසල් සිතෙත් යෙදෙන ඒ වගේම විපාක සිත ක්‍රියාසිත ආදී සෑම සිත් වර්ගයකම යෙදෙන පොදු චෛතසික ධර්මයක්. එහෙම චෛතසික ධර්ම හතක් තියෙන බව අභිධර්මයේදී පැහැදිලි කරනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. මේ චෛතසික ධර්ම හත එහෙම නැත්නම් මේ ගුණාංග හත කුසල් සිත්වලත් යෙදෙනවා අකුසල් සිත්වලත් යෙදෙනවා විපාක සිත්වලත් යෙදෙනවා ක්‍රියා සිත්වලත් යෙදෙනවා සෑම සිතකම අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික ධර්ම හතක්. ඒ හත ඇතුළත පවතින එක් චෛතසික ධර්මයක් එහෙම නැත්නම් එක් ගුණාංගයක් තමයි මේ කියන ඒකග්ගතා චෛතසිකය. එතකොට ඒකග්ගතා චෛතසිකය සෑම සිතකම යෙදෙන නිසා අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕනේ මේ නිවන් මඟට උපකාර වෙන්නේ ඒ හැම සිතකම යෙදෙන ඒකාග්‍රතාවය නෙමේ කුසල් සිත්වල යෙදෙන ඒකාග්‍රතාවය අපි දියුණු කරගත්තොත් තමයි ඒ කුසල චිත්ත ඒකාග්‍රතා සංඛ්‍යාත කුසල සමාධිය තමයි අපට නිර්වාණ ගාමිනී මාර්ගයට උපකාර වෙන්නේ උපනිශ්‍රේ වෙන්නේ අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන සමාධි කියලා කියන්නේ මොකක්ද? සමාධියෙන් කෙරෙන්නේ මොකක්ද? සමාධි කියලා කියන්නේ සමාධානාර්ථයෙන්. ඒ කියන්නේ වික්ෂිප්ත නොවි අරමුණෙහි අපේ සිත පිහිටවන්නට යම්කිසි ගුණයක් උදව් වෙනවද? ඒ අරමුණෙහි නොවිසිරි පිහිටවන්නට උපකාර වෙන ගුණය තමයි සමාධි කියලා කියන්නේ. ඒ තමයි ඒකාග්‍රතාවය. ඒතර ඒකාග්‍රතා චෛතසිකයේ හැටියට හඳුන්වන්නේ එය තමයි ඒ ඒකාග්‍රතාවේ දියුණු වුණාම තමයි සමාධිය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ සමාධියේ කෘත්‍ය සමාධියේ කාර්යභාරය තමයි වික්ෂිප්ත නොවි නොවිසිරි අරමුණෙහි රැඳී පවතින ගතිය. අපි මුලින්ම හඳුනා ගන්නට ඕන අකුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාවයද අපේ මනසේ මතුවෙන්නේ කුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාවයද. ඉතින් ඒක තේරුම් ගන්නට නම් අපට ඒ සිත කුසල් සිතක්ද අකුසල් සිතක්ද කියලා හඳුනා ගන්නට තරම් සම්මාදිට්ඨියක් සති සම්පජඤ්ඤයක් තියෙන්නට ඕන. දැන් මේ මූලික ගුණාංග නැති කෙනෙකුට මේ සමාධිය වඩන්න පුළුවන් කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේදී දක්වනවා උපනිශ්‍රේ සහිත වූ පරිස්කාර සහිත වූ සම්මා සමාධිය වඩන්නේ කොහොමද කියලා. එතකොට මනවින් උපනිශ්‍රය ඇති, ඒ කියන්නේ හේතු සම්පත් ඇති අනුග්‍රාහක කරුණු සහිතව කොහොමද සම්මා සමාධිය වඩන්නේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන අවශේෂ මාර්ගාංග හතම උපකාර වෙනවා, උපනිශ්‍රේ වෙනවා. නිවැරදිව සම්මා සමාධිය දියුණු කරා. එමනම් සම්මා දිට්ඨිය නැති කෙනෙකුට කුසල චිත්ත ඒකාග්‍රතා සංඛ්‍යාත සම්මා සමාධිය එහෙම නැත්නම් කුසල සමාධිය විමුක්තියට උපකාරක සමාධිය දියුණු කරන්නට පුළුවන්කමක් නැහැ. දැන් මේ සියලු කරුණු වලින් පැහැදිලි කරන්නේ ඒකාග්‍රතාවයේ දියුණු කරගත්තාම එය හඳුන්වනවා සමාධිය කියලා. නමුත් ඒ සෑම සමාධියක්ම කුසල සමාධියක් නෙමෙයි සෑම සමාධියක්ම නිවනට උපකාර වෙන සමාධියක් නෙමෙයි. එහෙමනම් සමාධියේ අවස්ථා තුනක් අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන්. අකුසල සමාධිය එකක්. ඊළඟට කුසල සමාධිය තවත් එකක්. ඒ කුසල සමාධියෙන් විමුක්තියට උපකාර වෙන නිවනට උපකාර වෙන සම්මා සමාධිය තවත් එකක්. මේ காரணා තුන අද ධර්මදේශනාවේදී අපි හොඳින් පැහැදිලි කරගන්නට අවශ්‍යයි. අකුසල සමාධිය කියලා කියන්නේ අකුසල් සිත්වල යෙදෙන ඒකාග්‍රතාවය දියුණු වුණාම ඒක අකුසල සමාධිය. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ගත්තහම කොටියෙක් එහෙම නැත්නම් වෙනත් සතෙක් ගොදුරකට පනින්නට සූදානම් වෙනකොට ඊටාම ප්‍රවේශමෙන් තමන්ගේ කය ඒ වගේම අත්පා හතර වලිගය ඊටාම ප්‍රවේශමෙන් හසුරුවගෙන බොහෝම අර පනින්නට සූදානම් වෙන ගොදුරට ඍජුවම සිත යොමු කරගෙන කටයුතු කරනවා සජීවීව දැකලා නැතත් පින්තූර වලින් වීඩියෝ දර්ශන වලින් දැකලා ඇත. ඊළඟට කොකෙක් අපි හිතමු මාළුවෙක් දැහැ ගන්නට බලාගෙන ඉන්නකොට බොහෝම අවධානයෙන් ඒ කෙරෙහිම යොමුණු ස්වභාවයෙන් යුක්තව ගත සකසාගෙන සිටින ආකාරය එහෙම නැත්නම් කය බොහෝම සංසුන්ව පවත්වන ආකාරය දැකලා ඇති. ඒ වගේම යම්කිසි කෙනෙකුට අනතුරක් කරන්නට බලාගෙන ඉන්නවා නම් ඒ අවස්ථාවේදී ඒ තමන් කරන්නට යන කාර්ය පිළිබඳව දැඩි ඒකාග්‍රතාවයකින් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ අවස්ථාව ගිලිහි යන්නට පුළුවන්. ඒ වගේම ඔබ අප හැම දිනාටම අත්දැකීම් තියෙන කාරණයක් තමයි යම්කිසි මනෝභාවයකට අපි දැඩිව අවධානය යොමු කරනකොට රාගය, ద్వේෂය, ඒ වගේම ශෝකය, භීතිය ආදී මේ අකුසල චෛතසිකයක් මතුවෙන අරමුණකට දැඩිව අවධානය යොමු වුනහම ඒ තුලත් යම් කිසි කෙනෙකුට අර වෙනත් අරමුණු කෙරෙහි අවධානය යොමු කරන්නේ නැතුව ඒ අරමුණෙහිම සිත පවත්වා ගන්නට සමහර වෙලාවට පුළුවන් හැකියාවක් ඇති දැන් සමහර අවස්ථාවන්හිදී Taman වඩාම ප්‍රිය කරන කාරණයකට අවධානය යොමු කරගෙන ඉන්නකොට එහෙම නැත්නම් ඒ බඳු කරුණක් ගැන සිත සිතා ඉන්නකොට කෙනෙක් කතා කළත් අපට ඇහෙන්නේ නැහැ. ඒ වගේම සමහරලාට පන්සලේ ඉන්නකොට මේ සීනුව නාද කරනවා දානෙට වැඩම කරන්න එහෙම නැත්නම් බුද්ධ පූජාව තියන්න යන්න ඒ පන්සලේ තියෙන සීනුව නාද කළා වුණත් ඒ කිට්ටුව කතා කර කර හිටියා වුණත් අර තමන්ගේ මාතෘකාව වඩාම අවධානයෙන් යුක්තව ඒ මාතෘකාව කෙරෙහි ඉන්නකොට තමහට සීනුව ගැහුවා කියන එක අපට අවධානයෙන් ගිලිහෙන්නට පුළුවන්. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල ආරම්මණයන් පිළිබඳව. එතකොට අරමුණෙහි කුසල අකුසල් කියලා විශේෂයෙන් ભેදයක් අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. කුසල විපාක හැටියට අකුසල විපාක හැටියට යම් යම් අරමුණු අපට මතුවෙන්නට පුළුවන්. නමුත් ඒ අරමුණට අපි ප්‍රතිචාර දක්වන ආකාරය මත තමයි ඉන් ඔබට ඒක කුසල් සිතක් වෙනවද අකුසල් සිතක් වෙනවද කියලා ඉන් ඔබට තීරණය වෙන්නේ. එතකොට යම්කිසි දැඩි ඇල්මකින් දැඩි උනන්දුවකින් දැඩි කුතුහලයකින් අපි යම්කිසි අරමුණක් පිළිබඳව තෘෂ්ණාමූලිකව කල්පනා කළා වුණත් එහිදී අපට දැඩි ඒකාග්‍රතාවයක් ඇති වෙන්නට පුළුවන් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකුසල් සිතෙහි ඇතිවෙන ඒකාග්‍රතාවය දියුණු වෙලා අකුසල සමාපatti කියන තැනටත් එන්නට පුළුවන්. ඒ කියන්නේ අකුසලයට සමවදිනවා. අකුසලයට සමවදිනවා කියන්නේ දැන් කුසලයටත් සමවදින්න පුළුවන්. කුසල සමාපත්තිය. සමාපatti කියන එකේ තේරුම වෙනත් අරමුණකට අවධානය යොමු නොවි අතරින් පතර වෙනත් වෙනත් මනෝභාවයන්ට යන්නේ නැතිව අඛණ්ඩවම අපට අවශ්‍ය අරමුණෙහි සිත පවතිනවා එහිම දැඩිව ඒකාග්‍ර වෙලා එතකොට කුසලයේහිදිත් එහෙම කරන්නට පුළුවන් අකුසලයේහිදිත් අපි නොදැනුවත්වම වුණත් ඒ ස්වභාවයන් මතුවෙනවා ඒක තමයි අකුසල සමාපත්තියයි කියලා හඳුන්වන්නේ. එතකොට මේ විදිහට අකුසල් සිතත් එක්කලා යෙදෙන චිත්ත ඒකාග්‍රතාවය වඩාම ශක්තිමත්ව යෙදුණා වුණත් එය අපට කුසලයට ගුණයට නිවනට උපකාර වෙන්නේ නැහැ. එය අකුසලය පිණිසමයි අයහපත පිණිසමයි සිත කිලිටි වීම පිණිසමයි ඒ තනත්තාට හේතු වෙන්නේ. ඒ තමයි අකුසල සිත්වල යෙදෙන ඒකාග්‍රතාවය වූ අකුසල සමාධි. ඊළඟට කුසල සමාධියයි කියලා කියන්නේ කුසල් සිත්වල යෙදෙන ඒකාග්‍රතාවය වඩාත්ම දියුණු කළහම ඒ දියුණු කරන ලද කුසල චිත්ත ඒකාග්‍රතාවය තමයි කුසල සමාධිය කියලා හඳුන්වන්නේ. එතකොට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති ආදී මේ කර්මස්ථාන 40ක් සමත කර්මස්ථාන හැටියට දක්වලා තියෙන්නේ. ඒ ඕනෑම කර්මස්ථානයක් පාදක කොටගෙන යම් කිසි කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරන්න පුළුවන්. එතකොට විදර්ශනාව පාදක කොටගෙනත් යම් කිසි කෙනෙකුට ඒකාග්‍රතාවය දියුණු කරන්න පුළුවන්. ඒ නිසා භාවනාව ප්‍රගුණ කළ හැකි ක්‍රම තුනක් ධර්මයේදී සඳහන් වෙනවා. සමාධි පූර්වාංගම විදර්ශනාව විදර්ශනා පූර්වාංගම සමාධිය සහ යුගනද්ද ක්‍රමයේ හැටියට සමාධි පූර්වාංගම විදර්ශනාව කියලා කියන්නේ මූලික වශයෙන් කුසල් සිත්වල ඒකාග්‍රතාවයේ ප්‍රගුණ කරලා ඒ කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාව සංඛ්‍යාත කුසල සමාධිය දියුණු කරලා ඒ කුසල සමාධියෙන් අනතුරුව විදර්ශනාවට යොමු වෙනවා එතකොට ආනාපාන සතිය වගේ කර්මස්ථානයක් ගත්තහම කෙනෙකුට අවශ්‍ය නම් ඒක සමත කර්මස්ථානයක් හැටියටත් චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය දියුණු කරන්නටත් උපකාර කරගන්නට පුළුවන්. එයම ඉන් අනතුරුව විදර්ශනා කර්මස්ථානයක් හැටියට විදර්ශනාව සඳහා යොදා ගන්නටත් පුළුවන්. ආනාපාන සතිය කියලා කියන්නේ සමත විදර්ශනා දෙපසටම යොදාගත හැකි කර්මස්ථානයක්. සමත කර්මස්ථාන වශයෙන් වෙනම ගත්තාම අපි අර මුලින් සඳහන් කළ ආකාරයට කර්මස්ථාන 40ක් දක්වනවා. ඒ අතරම එකක් තමයි ආනාපාන සතිය කියන්නේ. එතකොට අවශේෂ කර්මස්ථාන 39ම උපකාර කරගෙනත් අපට චිත්ත ඒකාග්‍රතාවය කුසල චිත්ත ඒකාග්‍රතාවය එහෙම නැත්නම් කුසල සමාධිය අපට දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට කුසල සමාධිය මූලික වශයෙන් දියුණු කරගෙන ඉන්නනතුරුව විදර්ශනාවට යොමු වීම තමයි සමාධි පූර්වාංගම විදර්ශනාව කියලා කියන්නේ. එතනදී ප්‍රථම ධාන මට්ටමට හෝ ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන මට්ටමට සිත පුහුණු කරලා ඉන් අනතුරුව විදර්ශනාවට යොමු වෙනවා. ඊළඟට දෙවැනි ක්‍රමය තමයි විදර්ශනා පූර්වාංගම සමතය. ඒ කියන්නේ ආරම්භ කරන්නෙම විදර්ශනාවෙන්. ඒ කියන්නේ සාංශාරික වශයෙන් පුරුදු පුහුණු කරලා තියෙන මූලික චිත්ත ඒකාග්‍රතාවයක් උපකාර කරගෙන ඒ තනත්තා විදර්ශනාවට යොමු වෙනවා. එතකොට මේ ජීවිතයේ ඒ ඒකාග්‍රතාවය යම් ප්‍රමාණයකට මතු කරගෙන මූලික වශයෙන් ප්‍රධාන කොටගන්නේ විදර්ශනාව. හැබැයි විදර්ශනාව කරගෙන යද්දී ඒ විදර්ශනාව පාදක කොටගත්තු චිත්ත ඒකාග්‍රතාවයක් ඒ තනත්තා තුල ගොඩ නැගෙනවා. ඒක තමයි විදර්ශනා පූර්වාංගම සමතය කියලා හඳුන්වන්නේ. ඊළඟට යුගනද්ද ක්‍රමයයි කියලා කියන්නේ කලින් කලට විදර්ශනාව කරනවා කලින් කලට සමතය පුහුණු කරනවා සමත විදර්ශනා දෙකම මිශ්‍රව එකම දවසේ උනත් සමතය සහ විදර්ශනාව හැකි අවස්ථාවල පුරුදු පුහුණු කරනවා. ඉතින් එහෙම තැනැත්තාට ඒ දෙපැත්තම පිළිබඳව යම්කිසි පරිච්ඡයක් ඇති කරගන්නට පහසුයි. ඉතින් වර්තමානයේ මහජනයාගේ කටයුතුත් එක්කලා බලනකොට මේ යුගනද්ද ක්‍රමය වඩා සාර්ථක ක්‍රමයක් කියන බව තමයි භාවනාචාර්යවරු බොහෝ කොට පැහැදිලි කරන්නේ විශේෂයෙන් රේරුකාණේ සම්දවිමල මහානායක හාමුදුරුව වැනි මහතෙරවරු විශේෂයෙන් නිර්දේශ කරන්නේ ඒ ක්‍රමය වඩා සුදුසුයි කියලා. ඒතොර රේරුකාණේ චන්දමල මහානායක ස්වාමීන් වහන්සේත් උන්වහන්සේගේ දිනචර්යාව තුළ මේ සමත විදර්ශනා කියන දෙපස්සම මනවින් ප්‍රගුණ කරලා තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ අත්දැකීමෙන්ම පැහැදිලි කරන්නේ ඒ යුගනද්ද වශයෙන් මිශ්‍රව එක් අවස්ථාවකට විදර්ශනාව එක් අවස්ථාවකට සමතය ආදී වශයෙන් කලින් කල විටින් විට මේ දෙපස්සම ප්‍රගුණ කිරීම වඩා ඵලදායකයි කියන කාරණා. එතකොට දැන් ඔය විදිහට කුසල් සිතෙහි දියුණු කරන ලද ඒකාග්‍රතාවය සමාධිය කියලා හඳුන්වනවා. ඒ සමාධිය අර්පණා සමාධි කියලා හඳුන්වනවා. ධානයකට සමවදින්නට පුළුවන් මට්ටමට ප්‍රගුණ කළාම. ඒ කියන්නේ සමාධියයි ධානයයි කියන්නේ අවස්ථා දෙකක්. සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය, ධානය කියලා කියන්නේ ඒකාග්‍රතාවයේහි එක්තරා මට්ටමක බොහෝ වේලාවක් රැඳී සිටින්නට පුළුවන් හැකියාව. ඒක තමයි එතන ධාන කියලා හඳුන්වනවා. එතකොට ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන ආදී වශයෙන් ඒ සමාධිය ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි දැන් ওই පැහැදිලි කළේ කුසල සමාධිය පිළිබඳව. එතකොට අකුසල සමාධිය අපි යම් ප්‍රමාණයකට පැහැදිලි කරගත්තා. කුසල සමාධිය පැහැදිලි කරගත්තා. ඊළඟට නිවනට උපකාර වෙන සමාධිය. දැන් යමක් යම් සමාධියක් කුසල සමාධියක් වෙච්ච පමණටම ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. නිවනට උපකාර වෙන්නේ නිවන පිළිබඳව යොමු කරන ලද සමාධිය. නිවන පිළිබඳව යොමු කරන ලද සමාධිය පමණයි නිවනට උපකාර වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නට පෙර ආත්ව අන්‍ය ශාස්ත්‍රවරු අන්‍ය ආගමික කණ්ඩායම් සමාධිය දියුණු කළා. ධාන වැඩුවා. අභිඥා වැඩුවා. එතකොට එහෙමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටත් ලෝකෙ හිටියා. අබුද්ධෝත්පාද කාලවලත් එහෙමයි ඉන්නවා. නමුත් ඒ අයගේ සමාධිය දැන් ධාන මට්ටමට ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන මට්ටමට දියුණු කරපුවායි හිටියා. ඊළඟට ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූපාවචර ධානය දක්වා දිනු කරපුවයි හිටියා. ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විජාන කුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කු කියන මේ පංච අභිඥාවන් උපදවාගත්වයි හිටියා. නමුත් ඒ අයගේ සමාධිය විමුක්තියට යොමු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි විමුක්තියට යොමු වෙන්නට නම් අනිවාර්යෙන්ම ඒ නිවන පිළිබඳව අහලා තියෙන්නට ඕන නිවන පිළිබඳව හිතලා ඒ පිළිබඳව කැමැත්තක් ඇති වෙලා තියෙන්නට ඕන ඒ නිවන පිළිබඳව යොමු වූ ආකාරයෙන් ඒ චිත්ත සමාධිය දියුණු කරන්නට ඕන. එහෙම කරන කෙනෙකුට පමණයි ඒ ඒ සමාධිය නිවන සඳහා උපකාර වේ. උපනිෂ්ඨය වේ. ඒ මොකද දැන් නිවන පිළිබඳ අහලත් නැතිනම් නිවන පිළිබඳව සිතලත් නැතිනම් ඒ නිවන පිළිබඳව කැමැත්තක් ඇති වෙලත් නැතිනම් ඒ නිවන සඳහා මනස මෙහෙවන ආකාරය පැහැදිලිව දන්නෙත් නැතිනම් එබඳු කෙනෙකුගේ සිත එබඳු කෙනෙකුගේ සමාධිය විමුක්තියට උපකාර වෙන්නට ඉඩක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් යම්කිසි කෙනෙකුට මුදල් තියෙනවා. ඒ මුදල පින්කමක් සඳහා යොදවන්නට පුළුවන් කියලා එබඳු පින්කම් ගැන අහලා තියෙනවනම් එබඳු පින්කම් ගැන දැනුවත් වෙලා තියෙනවනම් එබඳු පින්කම් කරගැනීමේ අවශ්‍යතාවය Tamanට ඇති වුණොත් ඒක කරන ක්‍රමේ දන්නවනම් අර මුදල් පින්කමක් සඳහා යොදවලා කුසලයක් කරගන්නට පුළුවන්. එහෙම එකක් ගැන අහලත් නැත්නම් හිතලත් නැත්නම් කැමැත්තක් ඇති වෙලත් නැතිනම් ඒ ධනය Tamanගේ පරිභෝජනය සඳහා සහ යම් යම් අකුසල ක්‍රියාවන් සඳහා යොදවන්නට පුළුවන්. එතකොට ධනය තිබුණු පමණින් ඒතනත්තාට කුසල් කරගන්නට පුළුවන් ය. පාරමිතා දියුණු කරන්නට පුළුවන් කියලා එහෙම කියන්නට බෑ. ඒ ධනය තමන්ගේ පරිභෝජනය සඳහා යොදව ගන්නට පුළුවන්. අකුසල් කරන්නට යොදවන්නට පුළුවන්. කුසල් කරන්නට යොදවන්නට පුළුවන්. ඒ වගේම නිවන් දකින්නට පාරමිතා දියුණු කරගන්නට ධනය යොදවන්නට පුළුවන්. දැන් දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී කියනකොට එතන මූලික වශයෙන් පාරමී කියලා කියන්නේ තමන්ගේ භෞතික සම්පත්, ධන ධාන්‍ය ආදිය වැය කරමින් කරන පරිත්‍යාගය. දාන පාරමිතාවයි කියලා. එතකොට ඒ බඳු අවස්ථාවලදී එතනත්තාට ඒ ධනය නිවන් අවබෝධය සඳහා ಗುಣ පුරන්නට පාරමිතාවක් හැටියට යොදා ගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ ගැන දැනුවත්ව ඒ ගැන උනන්දුවක් ඇති වෙන කෙනෙකුට පමණයි. අන්න වගේ තමයි සමාධිය නැමැති මේ ගුණය තමන්ගේ චිත්තසංතානයේ දියුණු කරගෙන තිබුණට ඒක කුසල් සමාධියක් හැටියට ප්‍රගුණ කළ පමණින්ම නිවන දෙසට යොමු වෙන්නේ නැහැ. නිවන දෙසට යොමු වෙන්නට නම් අනිවාර්යයෙන්ම නිවන පිළිබඳව අහලා තියෙන්නට ඕන, සිතලා තියෙන්නට ඕන, ඒ වගේම ඒ පිළිබඳව කැමැත්තක් ඇති වෙලා තියෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය ගුණාංගවලින් යුක්තව ඒ සමාධිය දියුණු කරන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන. අන්න ඒ බඳු සමාධිය තමයි සම්මා සමාධි කියලා හඳුන්වන්නේ. එතකොට අකුසල සමාධිය එකක්, කුසල සමාධිය තවත් එකක්. ඒ කුසල සමාධිය විමුක්තියට අදාළ විදිහට පුහුණු කරනකොට යොමු කරනකොට තමයි එය සම්මා සමාධි කියලා එහෙම නැත්නම් නිවන සඳහා මාර්ගාංගයක් හැටියට ආරෂ්ඨාංග මාර්ගයේ දැක්වෙන සම්මා සමාධි කියලා හඳුන්වන තැනට වර්ධනය වෙන්නේ අර විමුක්තිය සඳහා යොමු වුණු සමාධිය. එතකොට කොහොමද විමුක්තිය සඳහා අපේ සතු කුසල සමාධිය යොමු කරන්නේ? ඒ සඳහා ධර්මයේ දැක්වෙන්නේ සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන වශයෙන් අපට නිවන පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කරගන්නා පමණට තමයි අපට සමාධිය ඒ දිශාවට මෙහෙවන්නට පුළුවන්. සුතමේ ඥාන කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලයකදී බුදුරජාණන් වහන්සේගෙන්ම හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් හෝ අපි නිවන පිළිබඳව මුලින්ම අහලා තියෙන්නට ඕන. මේ සියලු කෙලෙස් නසලා නිවන් අවබෝධ කරන්නට පුළුවන්. ඒ සඳහා එහිදී රාග ద్వේෂ මෝහාදී සියලුම කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට අවශ්‍යයි ඒ කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට නම් අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රහීන කරන්නට ඕන ඒ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරන්නට නම් දුක දුකට හේතුව නිවීම ඒ සඳහා මඟ කියන මේ චතුරාර්ය සත්‍ය ප්‍රගුණ කරන්නට ඕන මේ කාරණා පිළිබඳව මූලික වශයෙන් අහලා දැනුවත් වෙලා තියෙන්නට ඕන ඒ අහලා දැනගන්නා වැටහීම තමයි සුතමේ ඥාන කියලා හඳුන්වන්නේ. එතකොට අද කාලේ නම් පොතපත කියවලා ඒ තුලිනුත් දැනුම ඇති කරගන්නට පුළුවන්. කෙසේ හෝ යමක් පිළිබඳව ඇති වෙන මූලික දැනුම. එතකොට නිවන පිළිබඳ දැනුමක්වත් නැතිනම් ඒ තැනැත්තාට නිවන කෙරෙහි Tamange සමාධිය මෙහෙවන්න බෑ. එහෙමනම් මූලික වශයෙන් සද්ධර්මය අහලා නිවන පිළිබඳව සුත්තමය ඥානයක් අපි මූලිකව ඇති කරගෙන තියෙනවා. ඊළඟට චින්තාමය ඥානයක්. ඒ ඒ නිවන පිළිබඳව කල්පනා කරලා හිතලා තේරුම් අරගෙන තමනුත් එතනට පැමිණෙන්නට ඕන කියන කුසල ඡන්දයක්. ඒ නිවන් දැකීමේ ඕනකමක්, නිවන් දැකීමේ කැමැත්තක්, නිවන් දැකීමේ උත්සාහයක් Taman තුල ගොඩනගෙන්නට ඕන. එතකොට දෙවෙනි අවස්ථාව තමයි චින්තාමය ඥාන. හිතලා කල්පනා කරලා નિවරදිව වටහා ගැනීමෙන් ඇති කරගන්නා නුවණ. ඒ ඒබඳු මානසික තත්ත්වයක් Taman තුල ගොඩනගෙන්න. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි භාවනාමය ඥාන වශයෙන් ඒ නිවන් අවබෝධය සඳහා අදාළ ගුණාංග හඳුනාගෙන ප්‍රායෝගිකව ඒවා ක්‍රියාවට නංවන්නට පුහුණු කරනවා. එතකොට නිවන් අවබෝධය සඳහා අවශ්‍ය වෙන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගය ප්‍රගුණ කිරීමයි. ඒ අපි මුලිනුත් සිහිපත් කළා වගේ සමාධිය දියුණු කරන්නට ඕන සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමා සති කියන මේ ගුණාංග වලින් යුක්තව සමාධිය දියුණු කරන්නට. එහෙම දියුණු කළොත් තමයි ඒ තනත්තට ඒ සමාධිය මේ දුකයි මේ දුකට හේතුවයි මේ නිවීමයි ඒ සඳහා මගයි කියන මේ කරුණු අවබෝධ කර ගැනීම සඳහා ඒ තනත්තාගේ චිත්ත සමාධිය උපකාර වෙනවා. අන්නේ විදිහට හරියට කරුණු දැනගෙන ආරෂ්ඨාංගික මාර්ගයේ අවශේෂ මාර්ගාංග සමග මොහු කරගෙන සමාධිය ප්‍රගුණ කිරීම තමයි භාවනාමය වශයෙන් විමුක්තිය සඳහා සමාධිය ප්‍රගුණ කළ යුතු ආකාරය. ඒතර සුත්තමය වශයෙන්, චින්තාමය වශයෙන් මූලිකව දැනගෙන ඉන් අනතුරුව භාවනාමය වශයෙන් අපි කොහොමද සමාධිය නිවනට උපනිශ්‍රේ වෙන ආකාරයට ප්‍රගුණ කරන්න කියලා යම්කිසි පුහුණුවක යෙදෙන්නට ඕන. එහෙම තමයි සම්මා සමාධි කියන තැනට අපට කුසල සමාධිය දියුණු කරන්න පුළුවන් එහෙම ප්‍රගුණ කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම අංග හතරකින් යුක්ත වෙන්නට ඕන ඒ සමාධිය. ඒක සමාධියට පමණක් නෙමෙයි අවශේෂ කාරණාවලටත් එහෙමමයි. සමාධි, ප්‍රඥා, වීර්ය ආදී මේ සියලුම බෝධිපාක්ෂික ධර්ම නිවනට යොමු කරනවා නම් මෙන්න මේ ගුණාංග හතරෙන් යුක්ත විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද ගුණාංග හතර? විවේක නිස්ෘත, විරාග නිස්ෘත, නිරෝධ නිස්ෘත සහ වොස්සග්ග පරිණාම. එතකොට මොකක්ද විවේක නිශ්චිත කියලා කියන්නේ? විවේක නිශ්චිත කියන්නේ විවේක කියලා කියනවා යමකින් වෙන් වූ බව. දැන් කය වැඩ කටයුතු වලින් වෙන්කොටගෙන සැහැල්ලුවෙන් පවත්වීම කාය විවේක. සිත නීවරණ ධර්ම වලින් වෙන්කොටගෙන සැහැල්ලුවෙන් පැවැත්වීම චිත්ත විවේක. සිත ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් කොටගෙන නිකලස් භාවයෙන් පැවැත්වීම උපදි විවේක. මේ විදිහට විවේකය තුන් ආකාරයි කාය විවේක, චිත්ත විවේක සහ උපදි විවේක වශයෙන්. එතකොට කාය විවේක කියලා කියන්නේ වැඩ කරන්නේ නැතුව නිහඬව ඉන්න එක විතරක් නෙමෙයි බහුලව වැඩ කටයුතු වල කාර්ය බහුලත්වයෙන් ඒවත් සමග වික්ෂිප්ත වීම වෙනුවට අත්‍යවශ්‍ය කටයුතු තෝරා බේරාගෙන අනවශ්‍ය සංකීර්ණ දේවල් වලින් බැහැරව කය සැහැල්ලුවෙන් පවත්වන්නට උත්සාහ කිරීම. කුමක් සඳහාද? ඒ කායික සැහැල්ලු බව මානසික සැහැල්ලු බව සඳහා මනස නීවරණ ධර්මයන්ගෙන් නිදහස් කර ගැනීම සඳහා තමයි ඒ කායික සැහැල්ලු බව අපට අවශ්‍ය වෙන්නේ. ඒ මානසික සැහැල්ලු බව අවශ්‍ය වෙන්නේ මොකටද? එහෙම නැත්නම් සිත නීවරණයන්ගෙන් මුදවා ගන්න ඕන වෙන්නේ මොකටද? සිත ක්ලේශයන්ගෙන් විනිර්මුක්තව උපදි විවේකයට පැමිණේ. අන්න ඒ විදිහට මේ විවේකයන් තුන එකකට එකක් සම්බන්ධයි. කාය විවේකය, චිත්ත විවේකය සඳහායි, චිත්ත විවේකය උපදි විවේකය සඳහායි. එහෙම නැතුව අර වැඩවලින් නිදහස් වෙලා කය පවත්ව ගත්තා කියලා විතරක් ඒ තනත්තා කාය විවේකයෙන් යුක්තයි කියන්න බෑ. ඉතින් එහෙම කය නිදහස් කරගෙන ඒ නිදහස් ස්වභාවයෙන් සැහැල්ලු ස්වභාවයෙන් යුක්තව ඒ තනත්තා අකුසල අකුසල ධර්මයන් සමග මනස පවත්වන්නත් පුළුවන්. කාමච්ඡන්දය, රාගය, ව්‍යාපාදේ, ඊර්ෂ්‍යාව මේවත් එක්කලා සිතුවිලි පවත්වනවා නම් ඒ තනත්තාගේ කය වැඩ කටයුතු වලින් නිදහස් වුණා කියලා විතරක් ඒ තනත්තා විවේකීව ඉන්න කෙනෙක් හැටියට හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ විවේක නිස්ෘත බවයි කියලා හඳුන්වන්නේ සිත කෙලස් ධර්මයන්ගෙන් මුදවා ගන්නට දරන උත්සාහය. එතකොට අපි පුරුදු කරන සමාධිය නිවනට උපකාර වෙන්නට නම් එය විවේක නිස්ෘත බවින් යුක්ත වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඒ චිත්ත ඒකාග්‍රතාවය කෙලස් නැසීම සඳහා යොමු කරන්නට ඕන. කෙලස් දුරු කිරීම සඳහා යොමු කරන්නට ඕන. කෙලස් වැඩෙන විදිහට නෙමෙයි. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් නිවන පිළිබඳව අදහසක් නැති තැනැත්තා ධානයක් උපදවා ගත්තාම චිත්ත සමාධියක් ඇති කරගත්තාම ඒ තුලින් ඇතිවෙන කායික මානසික සුවයට ඇලිලා එයම ප්‍රාර්ථනා කරමින් එයම දියුණු කරමින් එහිම ඇලී බැඳී පවතින්නට පුළුවන්. එතකොට ඒකේ තනත්තාට බ්‍රහ්මලෝක උත්පත්තිය සඳහා උපකාර වෙනවා. සසර ගමන නිමා කිරීම සඳහා උපකාර වෙන්නේ නැහැ. එතකොට නිවන ගැන දැනගත්තු කෙනෙක් වුණත් චිත්ත සමාධිය දියුණු කරනකොට ඒ චිත්ත සමාධියේදී ඇතිවෙන කායික මානසික සුවය සැහැල්ලු බව පිළිබඳව ඇලෙන්නේ නැතිව ඒ ඇලීම බැඳීම තෘෂ්ණාව සංඛ්‍යාත කෙලස් ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්නටයි මම මේ සමාධිය වඩන්නේ කියන අවබෝධය ඇතුව පුහුණු කළොත් තමයි ඒ තනත්තාට ඒ සමාධිය විදර්ශනා ප්‍රඥාව උපදවා ගැනීම සඳහා උපකාර එහෙම නැත්නම් කුසල සමාධිය ඒ තුල ඇතිවෙන සුවය, සහනය, සැහැල්ලු බවත් එක්කලා එක්ව බැඳුනොත් එතනින් සිත ඈත් කරලා විදර්ශනා ප්‍රඥාවට යොමු කරන්නට උනන්දු නොවුනොත් ඒතනත්තාගේ ඒ කුසල සමාධිය කෙලස් ප්‍රහාණය කරන්නට උපකාර වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෝත්පත්තිය සඳහා උපනිශ්‍රේ වෙන්නට පුළුවන්. ඒ නිසා නිවන ගැන නොදන්නා කෙනෙකුට කොහොමත් ඒ සමාධිය නිවනට උපකාර වෙන්නේ නැහැ. නිවන ගැන දන්නා කෙනෙක් වුණත් එය විවේක නිශ්චිත ආකාරයෙන් ප්‍රගුණ නොකළොත් ඒ තනත්තාට ඒ සමාධිය සම්මා සමාධියක් හැටියට විමුක්තිය සඳහා උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා සමාධිය නිවනට යොමු කරනවා නම් එහි තිබිය යුතු විශේෂ ගුණාංගයක් තමයි විවේක නිස්ෘත බව. ඊළඟට දෙවෙනි කාරණය තමයි විරාග නිස්ෘත. විරාග කියලා කියන්නේ රාග කියන කියනවා ඇලෙනවට, බැඳෙනවට. විරාග කියලා කියන්නේ නොඇලෙන ගතිය. එතකොට අර සියලුම කෙලෙස් ධර්ම වලින් සිත නිදහස් කර ගැනීම තමයි විවේක කියලා අදහස් කරන්නේ. විරාග කියලා කියන්නේ ඇලෙන බැඳෙන ගතියෙන් සිත නිදහස් කර ගැනීම. එතකොට සමාධිය තුලත් ඇලෙනවා. ඒ සමාධිය නිසා ඇතිවෙන කායික මානසික සුඛ සෝමනස්යන් පිළිබඳවත් ඇලෙනවා. ඒ ඇතිවෙන සැහැල්ලු බව පිළිබඳවත් ඇලෙනවා. මේ නොයෙකුත් காரணා පිළිබඳව අපේ සිතේ ඇලීම බැඳීම ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒ සමාධිය කියන්නේ සංස්කාර ධර්මයක්ය මේ සංස්කාර ධර්මයන් ඇලෙන්නට බැඳෙන්නට සුදුසු කාරණා නොවේ. ඇලෙන්නට බැඳෙන්නට තරම් වැදගත්කමක් මේ සංස්කාරයන්හි ඇත්තේ නැහැ. ඒවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා බිඳී යන සංස්කාර ධර්ම පමණයි කියන මේ අවබෝධයෙන් යුක්තව මේ සම්මා දිට්ඨියෙන් යුක්තව මේ ප්‍රඥා මේ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව ඒ සමාධිය පවත්වා ගන්නට දක්ෂ වෙන්නට ඕනේ ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව. ඒක තමයි විරාග නිස්සෘත කියලා හඳුන්වන්නේ. ඊළඟට නිරෝධ නිස්සෘත කියලා කියන්නේ දැන් නිරෝධ කියලා කියනවා හටගත් සංස්කාර ධර්මයන් කිසිවක් ඉතිරි නොවි නිරුද්ධ වෙනවා. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. යම් නාම ධර්මයක් චිත්තචෛතසික ධර්මයක් හටගත්තාම ඒක වහාම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙනකොට ආයේ කිසිවක් එතන ඉතුරු වෙන්නේ නැහැ. අනිත්‍යතාවයට ලක් නොවි සදාකාලිකව පවතින යම් ගුණයක් යම් පදාර්ථයක් යම් ශක්තියක් කිසිම නාම රූප ධර්මයක නැහැ. එහෙම තියනවයි කියලා හිතාගෙන ඉන්න ගතිය තමයි ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. ඒතර අනාත්මයි කියලා කියන්නේ මේ නාම රූප ධර්ම කිසිවකම එහෙම අවිඤ්ඤාසීව පවතින්නට පුළුවන් කිසිවක්ම නැහැ. හටගත් හටගත් නාම රූප ධර්ම වහා අභාවයට යනකොට කිසිවක් ඉතිරි නොවීම නිරුද්ධ වෙනවා. එතකොට අන්නේ කිසිවක් ඉතිරි නොවි නිරුද්ධ වෙන ගතිය තමයි නිරෝධ කියලා කියන්නේ. නමුත් කිසිවක් ඉතිරි නොවි නිරුද්ධ වුණාට ඒවාට අදාළ හේතු ප්‍රත්‍ය තියෙන තාක්කල් අභිනවයෙන් ජනිත වෙනවා. දැන් හටගත්තු නාම ධර්මය හෝ රූප ධර්මය එහෙමම නිරුද්ධ වෙනවා ආයි ඒකෙන් මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් මේ නාම රූප ධර්ම ජනිත කරන්නට අදාළ හේතු ප්‍රත්‍ය තවම අහෝසි කරලා නැති නිසා ඒ ඒ පදනම මත නැවත නැවත නාම රූප ධර්ම ජනිත වෙනවා. අන්න ඒ විදිහට යලි යලි ජනිත වෙන නිසා අර නාම රූප ධර්මයන්ගේ Nirodhaය අනුත්පාද Nirodhayak නෙවෙයි. එය නිරුද්ධ වීමක් තමයි කිසිවක් ඉතිරි නොවීම නිරුද්ධ වෙනවා. නමුත් ඒක අනුත්පාද Nirodhayak වෙන්නේ අර නැවත නැවත හට ගන්නට තියෙන හේතු ප්‍රත්‍ය සියල්ල අහෝසි කළාට තමයි නාම රූප ධර්මයන්ගේ බිඳී යාම නැවත නොහට ගන්නා බිඳී යාමක් බවට පත් වෙනවා. දැන් ඒ නැවත නොහට ගන්නා ආකාරයෙන් බිඳී යන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අරහත් මාර්ගඥානය, අනිත් එක තමයි පරිණිරවාණය. අරහත් මාර්ගඥානය හඳුන්වනවා සෝපදිශේෂ පරිණිරවාණ. අර පිරිනිවන් පෑම කියන එක හඳුන්වනවා අනුපදිශේෂ පරිණිරවාණය. සෝපදිශේෂ පරිණිරවාණය කියන්නේ පංචස්කන්ධය සංඛ්‍යාත උපදිය ඉතිරිව තිබියදී කෙලස් ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ වෙනවා. එතකොට අවිද්‍යාව තෘෂ්ණා මූලික කොටගත් සියලු 1500ක් පමණ කෙලස් ධර්ම අනුත්පාද නිරෝධයටපත් වෙනවා. නැවත නොහට ගන්නා ආකාරයෙන්. දැන් අපේ සිත් සතන් වල ලෝභය යම් අවස්ථාවක නිරුද්ධ වුණාට නැවතේ ලෝභය ඇතිවීමේ මූල සාධක තියෙන නිසා නැවත ලෝභය මතුවේ. ඒ වගේම ද්වේෂය යම් අවස්ථාවක ඇති වෙලා නැති වුණාට නැවත ද්වේෂය ඇතිවීමේ මූලය තියෙන නිසා ද්වේෂය මතුවෙනවා. නමුත් අරහත් මාර්ගඥාණයෙන් ඒ නැවත ඇතිවෙන්නට පුළුවන් මූලය අහෝසි කරනවා අවිද්‍යාව සහ තෘෂ්ණාව අහෝසි කරනවා. ඒ අහෝසි කරන නිසා ක්ලේශ ධර්මයන් අනුත්පාද නිරෝධයකට පැමිණෙනවා. ඒ කියන්නේ යලි නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ වෙනවා. ඊළඟට පරිණිරවාණයේදී සියලුම නාම රූප ධර්ම යලි නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ වෙනවා. එතකොට රහතන් වහන්සේගේ උනත් කය සම්බන්ධව ඍතුජ වශයෙන් ඇති වෙන රූප කොටාෂ බොහෝ කාලයක් පවතින්නට පුළුවන්. දැන් සර්වඥ ධාතුන් වහන්සේලා ශ්‍රාවක ධාතුන් වහන්සේලා වශයෙන් උන්වහන්සේලාගේ අස්ති කොටස් අදටත් පවතින්නේ ඒ පවතින්නේ මේ රූප හට ගන්නා හේතු හතරක් තියෙනවා කර්ම චිත්ත ඍතු ආහාර කියලා. ඒතර කර්ම ශක්තියත් උන්වහන්සේලාගේ ඉතිරි වෙලා නැහැ. චිත්ත ශක්තියත් ඉතිරි වෙලා නැහැ. ඒ වගේම ආහාරයත් එතන ඉතිරි වෙලා නැහැ. දැන් ඒ රූප කලාප පවතින්නේ ඍතුජ රූප වශයෙන් පමණයි. එතකොට අර සිතට සම්බන්ධව කර්ම වශයෙන් සහ චිත්ත වශයෙන් ඇති කරපු නඩත්තු කිරීම අහෝසි වෙලා තියෙනවා ඊට අදාළ රූප කොටාස සියල්ලක්ම අහෝසි. ඒතකොට ජීව ගුණයක් නැති නිසා ආහාරජ රූප උපදවන්නට එතන සමර්ථ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඒ සිත නිසා ක්‍රියාත්මක වුණු සියලුම නාම රූප ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් Nirodhයට පැමිණෙනවා. ඒක අනුත්පාද Nirodhayයි. එතකොට අන්න ඒ විදිහේ අනුත්පාද නිරෝධයකට පැමුණුනොත් විතරයි මේ පැවැත්ම නිමා කරන්නට පුළුවන් වෙන්නේ. මේ නාම රූප ධර්මයන් හටගෙන නැවත නැවත නිරුද්ධ වුණාට ඒ නිරෝධය අනුත්පාද නිරෝධයක් නෙමෙයි. නිරෝධයක් වුණත් එය යලි යලි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා නිසා අනුත්පාද නිරෝධයයි කියලා හඳුනා ගන්නට බෑ. එතකොට අනිත්‍යතාවය නිරෝධය හැටියට හඳුනාගත්තට එය මේ පංචස්කන්ධයේ මේ භවගමනේ මේ කෙලෙස් ධර්මයන්ගේ නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ වීමක් නොවන නිසායි නැවත නැවත භවය පවතී. එහෙමනම් මේක නිමාවටපත් වෙන්නේ නිවීම සංඛ්‍යාත නිවන හැටියට හඳුන්වන අනුත්පාද නිරෝධයෙන් පමණයි. ඉතින් මේක ගැඹුරු කාරණයක් නැවත නැවත සිතලා කල්පනා කරලා හේතු ප්‍රත්‍ය විමසලා තේරුම් ගන්නට ඕන විශේෂයෙන් අභිධර්මයේ ගැන යම්කිසි වැටහීමක් ඇති වුණොත් තමයි මේවා පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට අන්නේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිවීම එය තමයි සැබෑ නිර්වාණය. එතකොට අන්න ඒ බඳු නිර්වාණයක් සඳහා ඒ අනුත්පාද නිරෝධය සඳහා නැවත නොහට ගන්නා ආකාරයෙන් කෙලෙස් ධර්ම ප්‍රහාණය කිරීම සඳහායි මම මේ සමාධිය වඩන්නේ. එතකොට මේ ඒකාග්‍රතාවය ඇලෙන්නටවත් බැඳෙන්නටවත් නැවත නැවත පංචස්කන්ධයක් ගොඩනගන්නටවත් බ්‍රහ්ම ලෝකේ උපදින්නටවත් සුඛ සෝමනස්යන් විඳින්නටවත් සැහැල්ලු බව විඳින්නටවත් නෙමෙයි නැවත නොහට ගන්නා ආකාරයෙන් අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරමින් සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කරලා නිර්වාණ අවබෝධය සඳහායි මේ චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරන්න කියන වැටහීම ඒ අවබෝධය ඒ දැක්ම ඇතුව සමාධිය වැඩුවොත් තමයි ඒ තනත්තාට එය නිවන සඳහා යොමු වුණු සමාධියක් බවට පත් ඒක තමයි Nirodha Nisrita කියලා කියන්නේ. ඊළඟට වස්සග්ග පරිණාමි වස්සග්ග කියලා කියනවා අත්හරිනවට. දේවල් එකතු කරගෙන එකතු කරගෙන තියාගන්නව වෙනුවට ඒ එක්ස්ප්‍රස් කර ගැනීම නිසා දුක හට ගන්නවා. දේවල් එකතු කර ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මේ භෞතිකව දේවල් ගොඩ ගහ ගන්නවා කියන එක විතරක් නෙමෙයි. මනසින් ඒකටත් කැමති වෙනවා මේකටත් කැමති වෙනවා ඒ දේත් පවත්ව ගන්නට උත්සාහ කරනවා මේ දේත් පවත්ව ගන්න උත්සාහ කරනවා ප්‍රධාන වශයෙන් ගත්තන් පස්සේ මේ නාම රූප ධර්මයන් පවතිනවට කැමති ජීවත් වෙන්න කැමති ඒක තමයි භව තණ්හා කියලා කියන්නේ භව තණ්හා කියන්නේ ඊළඟ භවයක් ගැන කියන කතාවම නෙමෙයි අපි මැරෙන අවස්ථාව වෙනකොට තව මොහොතක් හෝ පවතින්න කැමති ජීවත් වෙන්න කැමති දේවල් රඳවා ගන්නට කැමති එතකොට අන්නේ කැමැත්ත දුරු වුනොත් විතරයි අපිට භව ගමන නිමා කරන්නට පුළුවන් වෙන්නේ භව තණ්හාව දුරු එහෙමනම් වොස්සග්ග කියලා කියන්නේ අන්නේ විදිහට ඇලිලා බැඳිලා පවත්වා ගන්නට උත්සාහ කරනව වෙනුවට දේවල් අත්හරින්නට උනන්දු වෙන ගතිය එතකොට නෛෂ්කාම්‍ය නෛෂ්කාම්‍ය කියලා කියන්නේ දේවල් කැමති වෙමින් පවත්වා ගන්නවා වෙනුවට ඒවා පිළිබඳව ඒවාහි පවතින nissarattwe තේරුම් අරගෙන ඒවායින් සිත නිදහස් කරගන්න. දේවල් අපෙන් අයින් කරන්නට දඟලන එක නෙමෙයි අපි ඇලිලා බැඳිලා තියෙන දේවල් වලින් සිත නිදහස් කරගන්න. ඒක තමයි වොස්සග්ග. ඒකට වොස්සග්ග පරිණාමය කියලා කියන්නේ අත්හැරීමට යොමු වුණු අත්හැරීම සඳහා බර වුණු එසේ ඇලිලා බැඳිලා තියෙන හැම තැනකින්ම සිත නිදහස් කරගන්නට උනන්දු වෙන ගතියකින් යුක්තව ඒ බඳු දැක්මකින් යුක්තව අර සමාධිය වඩන්නට මෙන්න මේ විදිහට විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වස්සග්ග පරිණාමී කියන මේ ගුණාංග හතරෙන් යුක්තව යම්කිසි කෙනෙක් සමාධිය වැඩුවොත් තමයි එය නිවනට උපනිශ්‍රය වෙන නිර්වාණගාමිනී මාර්ගාංගයක් හැටියට ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංගයක් හැටියට දක්වන සම්මා සමාධි කියන தත්වෙට එය දියුණු කරන්නට පුළුවන්. එතකොට අපි දැන් කතා කළා අකුසල සමාධිය කියන්නේ මොකක්ද? ඒ වගේම කුසල සමාධිය කියන්නේ මොකක්ද? ඒ කුසල සමාධිය විමුක්තිය සඳහා උපකාර වෙන සම්මා සමාධියක් බවට අපි දියුණු කරගන්නේ කෙසේද? අන්න එසේ දියුණු කරන ලද චිත්ත ඒකාග්‍රතාවය යතා භූතං පජානාති බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කියන ලද සම්මා සමාධිය වඩන්න කුමක් නිසාද එසේ වඩන ලද සම්මා සමාධියක් ඇති දියුණු කරන ලද පුහුණු කරන ලද චිත්ත ඒකාග්‍රතාවයක් කුසල සමාධියක් ඇති තැනැත්තාට මනවින් අවබෝධ කරන්නට පුළුවන් වෙනවා මොනවද මනවින් අවබෝධ කරන්නේ මේ දුකයි කියලා මේ දුකට හේතුව වූ තණ්හාවයි කියලා මේ තණ්හාව දුරු කිරීම නම් වූ නිර්වාණයයි කියලා මේ නිවන අවබෝධ කරන ආරෂ්ඨාංග මාර්ගයයි කියලා මනවින් අවබෝධ කරන්නට පුළුවන්. දැන් පින්නතුනේ මේ අවබෝධය නිකන් අනුමානයක් හැටියට නෙමේ අපි අර මුලින් සිහිපත් කළා වගේ සමාධියෙන් කරන්නේ සමාධාන ගුණය. ඒ කියන්නේ නොවිසිරි අදාළ අරමුණෙහි පවතින ගතිය. ඒ අදාළ අරමුණෙහි පවතිනකොට තමයි මනවින් හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් මේ සංස්කාර ධර්මයන් අවබෝධ කරගන්නට පුළුවන් එතකොට මුලින් අහලා කියවලා අපේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනගන්නෝ ඊට පස්සේ සිතලා කල්පනා කරලා ඒ පිළිබඳව වටහා ගන්නෝ ඊළඟට දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන විදර්ශනා ප්‍රඥාව උපදවාගෙන ඒ කියන්නේ සිහිය ඒකාග්‍රතාවය සහ ප්‍රඥාව අවදි කරගෙන සැබෑවටම ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයෝය මේවා දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලා මනවින් අවබෝධ කරගන්නවා මේ සංස්කාර සංඛ්‍යාත නැවත නැවත ඉපදීම් බිඳීම් දෙකින් පෙළෙන්නා වූ નિસරු දුක් සහිත මේ සංස්කාර ධර්ම සමූහය නාම රූප වශයෙන් නැවත නැවත ගොඩනගන්නේ මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන ත්‍රිවිධාකාර තෘෂ්ණාව හේතු කොටගෙනයි. ඒතර මේ තෘෂ්ණාව තියෙන තාක්කල් මේ පංචස්කන්ධ දුක්ඛයෙන් නිදහස් වෙන්නට බෑ. එහෙමනම් තෘෂ්ණාව දුරු කළ යුතුයි නිවන සඳහා. ඒ තෘෂ්ණාව දුරු කරන්නට සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ මාර්ගාංග ධර්ම වැඩි යුතුයි කියලා ඇසූ පමණින් නෙමෙයි සිතූ පමණින් නෙමෙයි තමන්ගේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ කුමකින්ද දියුණු කරන ලද සමාධියක් ඇති තැනැත්තාටයි එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සමාධිය වඩන්න සමාහිත වූ සිතක් ඇති තැනැත්තාට මේ දුකයි මේ දුකට හේතුවයි මේ නිවීමයි මේ ඒ සඳහා මගයි කියන කාරණය මනවින් අවබෝධ කරන්නට පුළුවන් එහෙමනම් මේ කරුණු මනවින් සිත්හි ධාරණය කරගෙන අකුසල සමාධියෙන් සිත නිදහස් කරගෙන කුසල සමාධිය දියුණු කරමින් ඒ කුසල සමාධිය විමුක්තිය දෙසට යොමු කරමින් සම්මා සමාධියක් හැටියට ප්‍රගුණ කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.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 සෝමපාල මහත්මයාටත් ඥාති සහෝදරයෙකු වන වාද්දුවගේ නිමල් ආනන්ද මහත්මයා ඇතුළු පරම්පරාවේ මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම ජූනි මාස 24 වන දින ජන්මදිනයේ සමරු විශ්‍රාමික ඒ පියවති විජේතුංග මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ජූලි මාසයේ යුග දිවියට පත් වී උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන රුමලී පෙරේරා දියණියටත් කවීන් පුතණුවන්ටත් නිදුක් නිරෝගී සුවයත් ඒ වගේම යුග ජීවිතයේ සහ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ආශිර්වාද කරමින් දේශකයන්න් වහන්සේගේ ශාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීමට සෙත් ප්‍රාර්ථනා කරමින් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්න.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 පියාණන් වාද්දුවගේ නිමල් ආනන්ද සහෝදරය ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න සිද්ධ කරගත් සියලු කුසල් ඔබ හැම දිනාටම මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සීපමින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ දන්න පින්තුන්ටත් ජන්මදිනය සිහිපත් කළ ඒ පියවති විජේතුංග මෑණියන්ටත් ඒ වගේම යුග දිවියට පැමිණෙන රුමලී පෙරේරා දියණියට සහ කවීන් පුතණුවන්ටත් ඔබ සෑම දිනාටමත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය සම්පත් වර්ධනයේ වේවා ඒ දරුවන්ගේ යුග ජීවිතයේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා නිදුක්ව නිරෝගීව සුවපත්ව හැම දිනාටම මෙබඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න ඒකාන්තයෙන් ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම පෙරවන් සරණයි